දැන නිවිලා යනවා. හිත විවිධ අරමුණු ඔස්සේ යන දෙයක්. ඒ නිසා හිතේ නොසන්සුන් බව ඇතිවීම ස්වාභාවිකයි. බොහෝ විට කෙලෙසුන්ගෙන් ආතුර වීම ඒකට එක හේතුවක්. ඒ වගේ වෙලාවල සංසුන්ව හිත හදා ගැනීම අදහසින් වික්ෂිප්ත හිත මට්ටු කර ගැනීම අදහසින් පැත්තකට වෙලා බුදු ගුණ මෙනෙහි කරන්ට මාගේ බුදුරජාණන් වහන්සේ කෙලසුන් කෙරෙන් දුරු වූසේක මාගේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකලසේක මාගේ බුදුරජාණන් වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුනසේක මාගේ බුදුරජාණන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ගේ සියලු පූජාවනට සුදුසු වනසේක. මේ ආදී වශයෙන් බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි යනුවෙන් සිහි කරන්ට ඕනේ. මොහොතකට හරි පින්වතුනි මේ තුලින් හිත සැනසෙලා යනවා බුද්ධ ගෞරවයේ පහළ වුණ හිත ලාභ ලැබෙන හිත පාඩු නොවන හිතක් ඇයි පාපයට ලැජ්ජා වීමයි විපාකයට බය වීමයි ඇති වෙන්නේ බුදු ගුණ මෙනෙහි කිරීමෙන්. එතකොට කුසල් හිත වැඩෙනවා අකුසල් සිත් දුරු වෙනවා. පින් හිත මෝරනවා. පින් උල්පත් මතු කරන්ට බුදු ගුණ මානසිකාරයෙන් ලැබෙන පිහිට පමණයි නොපමණයි කියලා සීමා කළ නොහැකි ඒ මහා පිහිට තම තමන්ගේ හදවත් සනසා ගමන් කරන්නේ බුද්ධ ගෞරවයේ පහළ වුණහම බුදුරජාණන් වහන්සේගේ හිත මහ පුදුම විදිහට Tamanගේ ජීවිතයට සම්බන්ධයි කියලා වගේ දැනෙනවා. බුදුරජාණන් වහන්සේ හිත ඇතුළේ වැඩ ඉන්නවා නේද කියන අදහස චිත්තසංතාන තුල පහළ වෙලා හදගබුම් බුදුමැදුරක් වගේ වෙනවා. පිනට දහමට හිත ඉක්මන් කරවනවා. කරන පිනයි රකින ගුණයයි අතරින් සාස්ෘ ගෞරවයේ පහළ වුණාම පවිත්‍ර సంతානයක් ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිසිදු ධර්මයේ ගැන හිතන්න පෙළඹෙනවා. එතකොට තමයි බුදු ගුණ බුදු සිරිත සිහියට නැගෙන්නේ. බුදු ගුණේ මෙනෙහි කරනකොට සුළුවෙන් උපදින හිතේ සතුට මේ කොළ මල් අතුරුකින් විහිදල යනවා වගේ විදුලියක් ශරීරය තුලට බැහැගත්තා වගේ හිත සනස්සවලා හිත සැහැල්ලු කරලා හිත ප්‍රබෝධමත් කරලා ලොකුම ලොකු සංසිඳීමක් තමයි හිතට ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේ එනුතුනේ සමහරු කියන බුදුන් වහන්සේ කියලා සමහරු බුදුහාමුදුරුවෝ කියනවා අපි කියන්න පුරුදු බුදුරජාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ මහ පුදුම ආත්ම ශක්තියක්, චිත්ත බලයක්, පාරමී ගුණ මහන්තයක් ඇති උතුමා. ලෝකයේ අතිශ්‍රේෂ්ඨ මහාශී උතුමන් සිටියා. ඌනතර නොඑක් දිනා නොඑක් විෂයන්ත විසරදයි. හැම දෙයකම විසරද වූ විශිෂ්ට ගුණයකින් සමන්නාගත අති සම්භාව්‍ය උත්තමයන් වහන්සේ නෝතුරා බුදුරජාණන් වහන්සේ එහා සමාන කළ හැකි අන් කිසිවෙක් නැති නිසා බුදුරජාණන් වහන්සේට අසම කියලා ප්‍රකාශ කරනවා. සමාන කරනවා නම් සමාන කරන්න පුළුවන් මන්නේ එවැනි බුදුවරයන් වහන්සේ නමකට පමණයි. ඒ නිසා අසම සම මිනිසුන් අතර අච්චරිය මිනිස්සු දෙදෙනෙකු එකවර නැති නිසා ඒක පුද්ගලෝ අතිපරිසුද්ධ సంతානයක් ඇති බුදුරජාණන් වහන්සේ මිනිස් හිතේ වවාගන්න පුළුවන් උදාරම ගුණ වඩාගත් වවාගත් උත්තමයන් වහන්සේ රාග දෝෂ මෝහ මදමාන ඊර්ෂ්‍යා ක්‍රෝධ ක්ලේශ ධර්ම ඒ බුදු හිතේ නැහැ අවිද්‍යමානයි මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ඛාව සීල සමාධි ප්‍රඥා ආදී ශ්‍රේෂ්ඨ මිනිස් ගති ඒ බුදු හිතේ विद्यමානයි පැහැදිලි නිර්වෘල් මගක් ඔස්සේ මග පෙන්වා දෙමින්ම වැඩම කළෙහින් තථාගතවරයෝ මාර්ගදේශකයෝ යනුවෙන් හඳුන්වා ඇති අක්ඛාතාරු තථාගතා යනුවෙන් බුදුරජාණන් වහන්සේලාට සම්මානනීය නාම ලැබෙනවා. යතර මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගකෝවිදු කියන නම් වලිනුත් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. ඒකේ තේරුම නියම මාර්ගය ආර්ය මාර්ගයේ දැනගත්ු තැනැත්තා කියන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නියම මාර්ගය නම් පින්නතුනි දුකින් මිදීමේ මගයි. ලෝතුරා බුදු නුවණින් සොයාගත්තු මඟ. ඒ මඟ ගමන් කළ කිසිම කෙනෙකුට කිසිම දවසක මොනම තැනකවත් වැරදුනේ නැහැ. බුදුරජාණන් වහන්සේට උවමනා කරපු එකම කාරණය නොමග යන ලෝකයා හරි මග ගමන් කරවීමයි. මේ හරි මග කියන්නේ ආරස්ථාංගික මාර්ගය. අංග අතකින් පිරුණු මේ මගෙහි ගමන් කරන්නාගේ ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාවයි. වෙන විදිහකට කියනවා නම් සීමා නොඉක්ම වූ මැදුම් පිළිවෙතයි. සම්මාදිට්ඨි හරි දැකීම සම්මා සංකප්ප යහපත් කල්පනාව සම්මා වාචා යහපත් වචනේ සම්මා කම්මන්ත යහපත් වැඩ සම්මා ආජීව යහපත් දිවි පෙවත සම්මා වායාම යහපත් වෑයම සම්මා සති යහපත් සිහිය සම්මා සමාධි යහපත් ලෙස හිත එකඟ කර ගැනීම මෙන්න මේ අංගාට ඇතුළත් ශ්‍රේෂ්ඨ මාර්ගයයි බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ හොඳම හොඳ ගුණ යහපත් මිනිසෙකු වන්ට මේ මුණු මහත් තුන්දෝ තලයේ තියෙන එකම පාර තමයි මේ. යහපත යහපත හැටියට දකින නුවණ පහල කරගන්තු බුදුදහමෙන් ලැබෙන්නේ මහ පුදුම විදිහේ මඟ පෙන්වීමක්. හොඳ නරක කුසල අකුසල් කළ යුතු නොකළ යුතු දේ හල යුතු නොහල යුතු පැත්ත යා යුතු නොයා යුතු මඟ හොඳ වැඩ කළොත් හොඳ විපාක ලැබෙනවායි නරක වැඩ කළොත් නරක විපාකය මේ සියල්ලම සිනිහිබර මවෙක් පියෙක් වගේ පරමාදර අනුශාසකයෙක් වගේ නූතුරා බුදු අමාමෑණියන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළා අපට හොඳ මඟ හරි මඟ නියම මඟ පෙන්වලා දුන්න සාස්ෘන් වහන්සේ අක්ඛාතාරෝ තථාගතා අපට ලැබුණු ශ්‍රේෂ්ඨතම මාර්ගදේශකයාණන් වහන්සේයි. සංකීර්ණ ගිහි ජීවිතවල දවසේ සුළු වේලාවක් හරි පින්මුතුනි බුදු ගුණ සිහි කර කර වඳින්න ඕනේ. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ළඟට යන්න ඕනේ. බුද්ධ රූපයක් ළඟ තියා ගැනීම හුඟක් හොඳයි. බුද්ධ රූපයක් නැතිවම බෑ කියනෝ නෙමෙයි. එවන්නක් තිබීම බුදු ගුණ මෙනෙහි කරන්ට ලොකු පහසුවක් වෙනවා. අරමුණට හිත නංවන්ට ලේසි එතකොට. බුද්ධ රූපයේ ලෝකේ තියෙන ලස්සනම රූපයයි. බුද්ධ රූපය කියලා කියන්නේ අපේ సంతාන බුදුරජාණන් වහන්සේට සමීප කරවන්ට ලැබිලා තියෙන වස්තුවක්. බුදු කුටියේ පැත්තකට වෙලා වාඩි වෙලා බුද්ධ රූපේ දිහා බලාගෙන බුදුරුව හිතේ මවාගෙන බුදුගුණ මෙනෙහි කරන්ට. මනුස්ස ජීවිතයක් හැඩගස්ස ගන්නට නම් උවිත වැඩිය හොඳ වෙන දෙයක් නෑ වගේ. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධම්මවිලාසී චරිතාපදානයේ සිහිපත් වෙනකොට හද සැනසෙනවා. නිවිච්ච ගතියක් උපදින්නේ. බුදුගුණ ඇසුරෙන් නැවුණු කුසල චේතනා පහළ වෙලයි ඒ සංසිඳීම හිතට උපදින්නේ. ඒ ලෞතුරා බුදු ගුණයට අපි ගරු කරන ගමන් වඳින පුදන ගමන් බුදු සිරිත බුදු ගුණ වලින් එකක් හරි තෝරගෙන ඒ අනුව පිළිපදින්න ඕනේ. අත්හදා බැලීමක් වශයෙන් හරි එක ගුණ දහමක්වත් වඩන්න ඕනේ. කිසියම් ප්‍රාර්ථනාවක් ඇතුව ඒ ಗುಣධර්මේ පුරාගෙන පුරාගෙන යන්න ඕනේ.